අද ජනවාරි මාසේ දෙවනිදා ඔබ අප මෙලෙස මේ සදහම් sannivedanaya තුල හමුවන්නේ නිවන් මඟ ධර්මදේශනාවේ මේ වසරේ පළමු ධර්මදේශනාව ලෙසින් ධර්මදේශනාව පවත්වන්නට අදත් සුපුරුදු ලෙසින් මේ පරිශ්‍රයේට වැඩම කොට වදාළ පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අපි ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු. ගෙවුණු වසරක උන්වහන්සේ බොහෝ පිරිසකගේ සිත් සද්ධර්මයෙන් සුවපත් කරන්නට ඒ ධර්මානුශාසනා පවත්වමින් ධර්මාබෝධය සිදු කළා. මේ උදා වූ වසරේදීත් ගෞරවනීය අපගේ ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගීව තවත් බොහෝ කාලයක් මේ ධර්ම ඥානය බෙදා දෙන්නට ගෞරවනීය වූත් පූජනීය වූත් උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අපි සැවොම ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු අද දවසේදී නිවන් මඟ ධර්මදේශනා මාලාවේ සල්ලේක සූත්‍රය පාදක කරගනිමින් ඒ ඇසුරෙන් සිදු කෙරෙන හතරවන දේශනාව මෙලෙස ආරම්භ කරන්නට සූදානම් වන්නේ.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 වර්ෂය ඊ타මත්ම අර්ථාන්විත වර්ෂයක් කරගන්න තමන්ගේ ජීවිතයේ වටිනම වසර බවට පත් කරගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ධර්මාභෝධය සඳහාම වූ වසරක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව කටයුතු සිද්ධ කරගත යුතු වෙනවා අපි හැමදාමත් ඒ සඳහා වූ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව බෞද්ධ මාධ්‍ය ජාලය විසින් දැනුම් දීලා තියෙනවා ලබන වසර පුරාවට මේ වසර පුරාවටමත් අපිට ඒ ධර්මය ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන පහසුකම් අවශ්‍ය කරන සංවිධාන කටයුතු සිදු කරන බව. ඉතින් ඒ පිළිබඳව අපි බොහෝ වශයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. දන්නාගම ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ කාර්ය මණ්ඩලය එතුමානන්ට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ප්‍රවාරේ ඒ වගේම හැම දිනෙකටම නිරෝගී චිර ජීවනය ලැබේවා මේ කරගෙන යනා වූ උතුම් සත්භාවයෙන් සිද්ධ කරගෙන යන සත්‍ක්‍රියාව ඒ ධර්ම විජයග්‍රහණය සිද්ධ වෙන තුරු හැම කෙනෙක්ගේම సంతානවල ධර්මයේ ජය ගන්න තුරුම පවතින මහ වේගයක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපි සාකච්ඡා කරන්නේ සල්ලේක සූත්‍රය පිළිබඳවයි. සල්ලේක සූත්‍රයේ තියෙන කාරණා කීපයක් අපි සාකච්ඡා කරා. සල්ලේක කියලා කියන්නේ කෙලෙස් තුනී කරන කෙලෙස් කපන කියන අදහසිනුයි. එතකොට සල්ලේක සූත්‍රය මහා සාගරයක් වගේ ගැඹුරුයි කියලා දේශනා කරලා තියෙනවා. මුලින්ම කතා කරේ චුන්ද තෙරුන් වහන්සේ ආරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේගෙන් සුන්දතරුන් වහන්සේ විමසනවා සියලු දෘෂ්ටීන් නැතිවෙන්න කුමක් කරන්න ඕනද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පංච උපාදානස්කන්ධයේහි යථාභූත ස්වરૂපය සම්‍යක් ප්‍රඥාවෙන් දැනගන්නය කියලා. සම්මයක් ප්‍රඥාවෙන් දැනගන්නය කියලා. ඉතින් අන්න එතන තමයි අපි ඒ ගැන අපි බොහෝ අවධානය යොමු කරගෙන කතා කරා. ඒ සම්මයක් ප්‍රඥාවෙන් දක්නහුට කිසිම දෘෂ්ටියක් ඇති වෙන්නේ නෑ. ඉන් මෙහා කිසිම දෘෂ්ටියක් ඇති වෙන්නේ නෑ කියලා. ඉතින් අපි අපි අද පොඩ්ඩක් ආය අවධානය යොමු කරනවා මේ සම්‍යක් ප්‍රඥාවෙන් දකින්නවා කියන්නේ මොකද්ද කියලා. පින්වත්නි අපි ඊතරේදා ඊ දවසේ නම් නෙවෙයි ඊ දවසේ පොහොය දවසයි. නමුත් මේ ඉන් පෙර ආසන්නයේ දේශනා කරපු දේශනාවල් වලදී සාකච්ඡා කළා පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න එහි තියෙන යථාභූත ස්වરૂපය තේරුම් ගන්න මේ ඒ පිළිබඳ නැඹුරු වෙච්ච විසිරෙන්නේ නැති හිතක් ඕනේ කියලා. ඒ කියන්නේ ඒකාග්‍ර සිතක් ඕනේ. දැන් උදාහරණයක් විදිහට වේදනා සංතතිය කියන්නකො. වේදනා සංතතිය තේරුම් ගැනීම සඳහා වේදනා සංතතිය තේරුම් ගැනීම සඳහා වේදනා සංතතියට සමවැදෙන්න පුළුවන් එහි ලක්ෂණ පිරික්සන්න පුළුවන් තත්වයකට ඒකට අවධානය යොමු කළ යුතු අවධානයෙන් ඉන්න ඕන සිතක් ඕනද නැද්ද සිතක් ඕනේ නේද එහෙනම් පළවෙනි එක ඒක හරි දෙවෙනි එක මොකද්ද ඒ අවධානය යොමු කිරීම විතරක් ඇද්ද? ඒ අවධානය යොමු කරගෙන ඒක ප්‍රඥා මූලිකව දැකිය යුතු වෙනවා. ඒ සඳහා ඒ තැනත්තාට මූලික දැනුමක් තියෙන්න ඕන නැද්ද හඳුනා ගන්න. දැන් මේකට අපිට හොඳ උදාහරණයකින් මේක තේරුම් ගන්න පුළුවන්. දැන් මම යනවා බෙහෙත් ගන්න. ගියාම දොස්තර මහත්තයා මොකද කරන්නේ මට මම ළමයෙක් එක්කන් ගියා කියන්නේ ඔය ගියාට පස්සේ වේදනාලාව තියලා දිවේලියට දාන්න කියලා ඇස් දෙක පල්ලෙහාට කරලා බලලා ලෙඩේ විස්තර අහලා ඔක්කොම කරලා දැන් සැහැණ ගියද මොකුත් ගියා. දැන් මං හිතනවා ඉන්නකො දැන් හැමදාම මම මෙහෙම කරන්න බෑ ඔය ටික මටත් කරන්න බැරිය කියලා මං කඩේකින් වේදනාලාව කරන් යනවා ගෙදර. දැන් ඊළඟ සැරේ අසනීප වෙච්ච වෙලාවේ අර ටික ඔක්කොම මං කරනවා. ළමයාව ගෙන්නලා දිව දාන්න ගියට ඇස් දෙක පල්ලෙහාට කරලා බලනවා වේදනාලාව තියලා බලනවා ලෙඩේ විස්තර අහනවා අර ටික නම් ඔක්කොම කරා. නේද? හැබැයි ලෙඩේ හඳුනා ගන්න බෑ. ඇයි? අනිත් ටික ඔක්කොම කරා ලෙඩේ පිළිබඳව හඳුනා ගන්න. ඒ සිද්ධිය එතන සිද්ධ වෙලා තියෙන දේ හඳුනා ගන්න මට ප්‍රඥාව නෑ. මොන ප්‍රඥාවද? ලෙඩ පිළිබඳ ප්‍රඥාව නෑ. බෙහෙත් පිළිබඳ ප්‍රඥාව නෑ. නේද? එහෙනම් ලෙඩ පිළිබඳ බොහෝ අසුපිරු තැන් තිබේ නම් ලෙඩ ගැන ප්‍රතිකාර ගැන හොඳට කලින් අහලා තියෙනවනම් දැනගෙන තියෙනවනම් අන්න පරීක්ෂා කරනකොට ඒ දැනුම තමන්ගේ තුලින් නැగిලා එනවද නැද්ද? හා. යමෙක් සමතයක් විතරක් වඩලා හිත විතරක් එකඟ කරගෙන පටිච්චසම්පාදයේ ගැනවක්වත් ධර්මයේ ගැනවක්වත් වැඩි තේරුමක් නැතුව බහුශ්‍රතභාවයක් නැතුව මේ හිත එකඟ කරනවා. වේදනා සංතතියෙහි එකඟ කරනවා. හරියයිද? හරියයිද? ඇයි? හරියට මොකද්ද? අර වේදනාව තියලා ඔක්කොම වැඩ ටික කරනවා වගේ හැබැයි සම්මයක් ප්‍රඥාවෙන් දැකීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. අදත් බොහෝ දෙනාට සමහර අය උපදෙස් දෙන සිතුවිලි නැතුව ඉඳ පුරුදු කරා. නේද? එක එක ඒවා කියනවා. අර අර බුද්ධ බලාගෙන ඉන්න, බිම් බලාගෙන ඉන්න, අරව බලාගෙන ඉන්න, මේව බලාගෙන ඉන්න කියනවා ඉතින්. නමුත් බහුසුත භාවය නැතුව පරිසම්පාදයේ ගැන දැනුමක් නැතුව මේ ජීවිතය පටිච්චසමුපාදයත් එක්ක ගලපනවා කියන එක සිද්ධ වෙයිද? නෑ. ධර්මාභෝධය කියන එකට අවශ්‍ය කරන අංග බොහොමයක් තියෙනවා. නේද? බලන්න අරගෙන පින්නත් නී. ඉතින් මට උන හැටියට අර්ථ දක්වනවා නෙවෙයිනේ. මොනවද අංග? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. නේද? මේ අංග 8ම වැඩෙන්න ඕනේ. ඒකට සම්මා දිට්ඨිය වැඩෙන්න යහපත් දෘෂ්ටිය වැඩෙන්න සම්මා සංකල්පනා වැඩෙන්න නේද සම්මා සති කියන තැන් වල ප්‍රඥාව නේද ප්‍රඥාව ප්‍රඥාව මූලික වෙනවා සම්මා සම්මා දිට්ඨිය පූර්වාංගම වෙනවා කියලා සඳහන් කරන එකයි සීලේටත් ඉස්සෙල්ලා ප්‍රඥාව මූලික වෙන්නේ ප්‍රඥාවෙන් සිල් රකින්න ඕන හින්දා සිල් රකින්නකොට ප්‍රඥාව යෙදෙන්න ඕනේ තමන් වෙනදා කඩපු සීලයක් රකින්නකොට යෝනිසෝ මනසිකාරයෙන් මේක රැකෙන්න ඕනේ. මේ රකින්න සීලය හින්දා මගේ සිතේ කෙලෙස් දුරු වෙන්න හේතු වෙනවා. මගේ සිහිය වැඩි වෙනවා, මගේ නුවණ වැඩි වෙනවා, මගේ වීරිය වැඩි වෙනවා, මගේ ඉවසීම වැඩි වෙනවා, මගේ අධිෂ්ඨානය වැඩි වෙනවා. මේ විදිහට බොහෝ වශයෙන් අපේ ප්‍රඥාව දියුණු කරගන්න දියුණු වෙලා දැනගෙන ඒක කරනකොට ඒකත් එක්ක නුවණෙහි යෙදෙන්න ඕනේ. සතිය කියලා කියන්නේ මොකද්ද? නේපක්කේන සමන්නාගතෝ සති. නේපක්කේන සමන්නාගතෝ සති. නුවණ සහගිය සිහියටයි. නුවණ සහගිය සිහිය. ඒකින්ද අන්න එතන ගැන අවධානය යොමු කරන්න අපි අපිට වැඩක් තියෙනවා අපේ පින්වත්නි කරන්න. නේද මේ මේ පීඩාකාරී මේ වෙහෙසකාරී මේ රණ්ඩු අල්ලන එකිනෙකා පරයා යන්න මැරෙනකොට හරහා වැටෙන්න තියෙන අපි නේද මැරෙන මොහොත වෙනකොට හරහා වැටිලා කාවත් පරායා යන්න බෑ දැන් ඉතින් පණුව තමයි ඊට පස්සේ පරායා යන්නේ මේ ශරීරේ පරායා යන්නේ නේද අන්න එතෙන්ට කොයි මොහොතකද කියලා දන්නේ නැති අපි කඩු තුඩක් උඩ දඟලනවා වගේ අතරක නටනවා වගේ සියලු දේ අමතකලා මැරෙන්නේ නැහැ කියලා දඟලන මේ ලෝකේ ඒ මිනිසුත් එක්කම දඟලනවා අපි ඒක ප්‍රශ්නයක් නෑ නේද හැබැයි අපි පුච්චගන්නේ නැතුව. ආන් එහෙම කලාවක් තියෙනවා ධර්මයේ. Taman පිච්චෙන්නේ නැතුව, Taman දැවෙන්නේ නැතුව, Taman ගොඩ යමින් අන් අයව ගොඩ ගන්න ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒක තේරුම් අරගෙන බෞද්ධත්ව විදිහට කටයුතු කරන්න ඕනේ. බෞද්ධ ප්‍රතිපත්තිය තුළ ඒක රාශී වෙන්න ඕනේ. දැනගෙන යමක් කරන්න ඕනේ. මේ වසරේදීත් අපිට මුලදීම කියන්නේ දැනගෙන යමක් කරමු අපි. ඒක කරන්නේ දැනගෙන කරමු. මොකද නොදැනගෙන කරන්නේ. බෞද්ධ අපිට ලොකු බලයක් තියෙනවා. ලොකු ලොකු ශක්තියක් තියෙනවා. ඇයි? අපි එක්තරා ප්‍රතිපත්තියකට යන නේද ගුණවන්ත සිල්වන්ත ප්‍රතිපත්තියකට යන ලෝකයේ දුර්ලභ මිනිස්සු වගේ. හ්ම් කිසි කෙනෙකුට හිංසාවක් කරන්නේ නැති සමානාත්මතාවයෙන් යුක්තව කාගේවත් හිතක් සිද්ධවන්නේ නැතුව එඩිතරව හ්ම් නිවට වෙන්නේ නැතුව ඍජුව මුදුව ඇත්ත කතා කරමින් කටයුතු කරන මහා බලවන්ත පිරිසක් බෞද්ධයෝ කියන්නේ. එතකොට අන්න ඒ බෞද්ධකමට හානි වෙන බොහෝ දේවල්. ඔහොම කියනකොට කෙනෙක් කියයි අනේ අපේ හාමුදුරනේ දැන් මේ බෞද්ධ වේගය නැහනේ. අපිට දුකයි කියලා. නේද? නෑ. දුක් වෙන්න දෙයක් නෑ. කාවිද වගේ කියන්නේ. ඇයි එහෙම ඉන්න කැමති නැද්ද? ඒ වගේ ලස්සන රටක්, ලස්සන ජීවිතයක්, ලස්සන ලෝකෙට ආදර්ශමත් පරපුරක් අන් අය ගැන හිතලා බොහොම වටින විදිහට වැඩ කරන පිරිසක් හැදෙනවට කැමති නැද්ද? ඉතින් හදාගන්න ඕන කවුද? මේ කියන මමත් මේ අහන මේ පින්වත් අයත්. ඉතින් අපි එකතු වෙන්න ඕනේ. ගුණවන්ත පිරිස් ඒක රාශී වෙන්න ඕනේ. ඒක රාශී වෙනකොට ඒ තුල තියෙන සහනය අන්න අයට දැනෙයි. ආන්ගේ දැනනකොට කවුරුත් ඒ පිළිබඳව අවධානය යොමු කරගනි. ඒකින්ද රට ජාතිය ගැන ආදරයක් තියෙනවා නම් තමන් හැදෙන්න පටන් ගන්න. නේද? නිවැරදි ජීවිතයක් ගත කරන්න පටන් ගන්න. ඒක තමයි හොඳම දේ රට ජාතිය ගැන ආගම රට ජාතිය ආගම ගැන. අමන්ට හැඟීමක් තියෙනවා නම් රට ජාති ආගම කියන්නේ ඔය තියෙන ගස්කොලන් නෙවෙයි කියලා මම හැමදාම කියනවා. මිනිස්සු මිනිස්සුගේ సంతාන නේද? පොරකන ලෝකයේ හැමුවේ පොරකන්න ඇතුලේ ඉන්න පුරුදු වෙමු. හොඳයි. එතන නිවැරදි ධර්මය ජීවිතයට එකතු කරගන්න උත්සාහ කරමු. කොහොම නමුත් කමන්නේ අද අපි අවධානය යොමු කරන්නේ මේ සූත්‍ර ධර්මයෙන් තියෙන තව වටිනා කොටසකටයි. මේ සූත්‍ර ධර්මයේදී බුදුජාණන් වහන්සේ චුන්න තෙරුන් වහන්සේට මේ පංච පාදානස්කන්ධය ගැන සඳහන් කරලා පංච උපාදානස්කන්ධය යථාභූත නුවණින් දැක්ක කෙනෙකුට දෘෂ්ටි උපදින්නේ නැහැ කියන එක සඳහන් කරලා ඊට පස්සේ දේශනාවේ සඳහන් වෙනවා තාලංකෝ පනේතං චුන්ද විජ්ජතියං ඉදකච්චෝ භික්ඛු විවිච්ච කාමේ විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිතාරං විවේකජං ප්‍රීතිසුඛං ප්‍රථමඥානං උපසම්පජ්ජ විහෙරෙය්‍ය මේ කාමයෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව ප්‍රථම ධානයේට විතක්ක ਵਿਚාර සහිත ප්‍රථම ධානයේට සමවැදිලා යම්කිසි වික්ෂවක් වාසය කරන්නේද ඒකත් කෙලෙස් කැපීමක් කියලා කියන්නේ නෑ කියලා. හරිද? ඒ ගැන අර්ථ දක්වනවා ඒ ගැන ආර්ය විනයෙහි අරියස්ස විනයේ සල්ලේකෝ උච්චන්ති කියලා සඳහන් කරන්නේ නෑ කියලා. නකෝ පනේත සුන්ද අරියස්ත විනේ සල්ලේකෝ උච්චන්. ditta ධම්ම සුඛ විහාරා ඒතේ අරියස්ත විනේ උච්චති. ඒක ditta ධම්ම සුඛ විහරණය පිණිසයි. මේ මේ මේ භවයේදීම විඳින්නා වූ සැපය පිණිසයි. සැප වාසය සඳහායි ප්‍රථම ධානය කියලා. එහෙනම් ධාන මට්ටමකට ආවා කියන්නේ කෙලෙස් කැපුවා කියන එක නෙවෙයි කෙලෙස් සුනී කරා කෙලෙස් නැති කරා කියන එක නෙවෙයි පින්වත්නි. ඒක සඳහා වෙන්නේ කොහොමද විස්කම්බන ප්‍රහාණය කියලා. සමුච්ඡේද ප්‍රහාණය, නිස්සාරණ ප්‍රහාණය, පටිපස්සද්ධි ප්‍රහාණය කියන ඒවාට වැටෙන්නේ නෑ විස්කම්බන ප්‍රහාණය කියන එක. ඉතින් එතෙන්දිත් අපි දැනගන්න ඕනේ. ඒ කියන්නේ මේක එපා කියන එක නෙවෙයි. සම්මා සමාධිය කියන්නේ ප්‍රථම අධ්‍යාන, ဒုတိ ය අධ්‍යාන, තෘතිය අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන. ඒක ලැබපු පමණින් කෙනෙක්ගේ කෙලෙස් ඉස්මතු කෙලෙස් යට වෙන්නේ කෙලෙස් නැති වෙන්නේ නෑ. සල්ලේකකරණය සිද්ධ වෙන්නේ නෑ කියන එක. මොන මම දැන් එක උදාහරණයක් කියන්නම්. මම ඊට කලින් කියලා තියෙනවා. ඒක පුද්ගලයෙක් මාත් එක්ක සාකච්ඡා කරනවා මට කිසිම කෙලෙස් ධර්මයක් එන්නේ නැහැ නේ හාමුදුරුවනේ. මම භාවනා කරා හොඳට. මට කිසිම කෙලෙස් ධර්මයක් එන්නේ නැහැ. මං ඇහුවා දැන් හොඳට චිත්ත සමාධියක් වැඩිලා තියෙනවා මෙයාට. එයා කියන්නේ මෙයාට වෙනදා ආපු තැන්වල කිසිම තැනක කෙලෙස් ධර්මයක් එන්නේ නැහැ. ඊට පස්සේ අපි සාකච්ඡා කරනකොට සුහදව මම ඇහුවා ඒ කෙලෙස් නැති වුණේ කොහොමද කියලා දන්නවනේ. නෑ කියලා දන්නවා. වැලට එන්නේ නෑ මොකුත්. මට ඉස්තියක් දැක්කට කෑමක් දැක්කට ආසාවක් නෑ ඔහේ ඉන්න පුළුවන්. හොඳට භාවනා කරනවා මට සැකයක් තියෙනවා මම වැඩේ කරගෙන දන්නේ නෑ කියලා. හරි? ඒකට අපි විමසුවා දැන් මේ තර්කය මටත් දැන් මේකට උත්තරයක් දී ගන්න අපිට අපි සුහද ධර්ම සාකච්ඡාවකයි හිටියේ වෙලාවේ. ඉතින් මේ ගැන අපි මොකද කරන්නේ දැන් අර එහෙම කියලා කතාවේ ඉද්දී අපිට එකපාරට මට මෙහෙම අදහසක් ඇවිල්ලා මං එතුමාගෙන් අහුවා මේක මෙන්න මෙහෙම වුණොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් අපි මොකද කරන්නේ? කෙලෙස් නැති වෙච්ච විදිහ අපි දන්නේ නැහැ. නේද? කෙලෙස් අයින් වෙලා වගේ තේරෙනවා, ක්‍රියාත්මක භාවයට එන්නේ නැහැ වගේ තේරෙනවා. මේ දවස්වල බොහොම සහනෙන් ඉන්නවා. නමුත් ඒ නැති වුණේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. එහෙම වුණොත් ආපහු ආවේ කොහොමද කියලා දන්නේ නෑ නේද? හදිසි ආවොත් එහෙම මොකද කරන්නේ? නැති උනේ කොහොමද කියලා දන්නේ නැත්නම් ආපහු කොයි වෙලාවරි හටගන්නත් ඉඩ ඉඩ තියෙනවා එහෙම උනොත් අසරණ වෙනව නේද කියලා. ඒ අදහස් අපි දෙන්න තුලටම ආපේක ලොකු දෙයක් වුණා අපිට. ඒක හොඳ විසඳුමක් වුණා. ඊට පස්සේ අපි කාරණා කාරණා හොයනකොට මේ බොහොම ප්‍රාථමික වියේ වාසය කරන කාලෙකදී මේ ඉතින් කාරණා කාරණා හොයනකොට තමයි තේරුනේ මේ විස්කම්බන ප්‍රහාණයේ ස්වභාවය මෙන්න මේකයි කියලා. ඉතින් පසුව අපිට හොඳටම තේරුණා කෙලෙස් නැවත උපදින බව. හරිද? ටික ටික ටික ටික යෙදෙන්නේ නැතුව ඉන්නකොට, එහි යෙදෙන්නේ නැතුව ඉන්නකොට නැවත නැවත සියුම් වශයෙන් අරගෙන නැවත නැවත ඒ කෙලෙස් උපදින බව. බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කරන්නේ ප්‍රථම ධානා ආදිය පවා සල්ලේක එය නෙවෙයි කියලා. කෙලෙස් කැපීම නෙවෙයි කියලා. ප්‍රථම ධානය ගැනත් අපි දැනගන්න ඕනේ. ඒක ගැන කෙටියෙන් අපි විස්තර කරගමු. මොකද අපිට එතකොට එතනින් එහාට මේ සල්ලේක පర్యాయ කියන එක පිළිබඳව සාකච්ඡා කරගන්න පුළුවන්කමක් තියෙනවා. ප්‍රථම ධානය විතරක් නෙවෙයි පින්නත් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ අවධානය යොමු වුණා. ප්‍රථම ධානය විතරක් නෙවෙයි ඊට වැඩිය සමාධියක් තියෙන. දැන් ප්‍රථම ධානය ගැන සඳහන් කරන්නේ විවේකජං ප්‍රීති සුඛං කියලා. ද්විතිය ධානයේ தත්ත්වයට එනකොට කතා කරන්නේ සමාධිජං ප්‍රීති සුඛං කියලා. හරිද? එතකොට චතුත් අධ්‍යානය දක්වා එනකොට කතා කරන්නේ සුඛස්සත ප්‍රහානා දුක්ඛස්සත ප්‍රහානා මේ විදිහට ප්‍රීතියනුත් වෙන් වෙච්ච සුඛයනුත් වෙන් වෙච්ච මේ සැපයනුත් වෙන් වෙච්ච උපේක්ෂෝච උපේක්ෂාවෙන් යුක්තව වාසය කරන අවස්ථාවක් කියලා. ඉතින් ඒ අවස්ථාව ගැන ඒ විතරක් නෙවෙයි ආ නේව සංඥා නා සංඥායතනය දක්වාම කොටස බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ditta ධම්ම සුඛ විහරණය පිණිසයි කියලා. ditta ධම්ම සුඛ විහරණය පිණිසයි කියලා. එහෙනම් අපි පින්නත් මේ මාන්නයක් ඇති නොකර ගත යුතුයි. මෙතනදි කියන්නේත් ඒකයි. බොහෝ දෙනාට ඒ ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන ආදී හින්දා ඒ වගේ தත්වයකට තමන්ගේ මානසිකාරයපත් වුණා. ඒ පිළිබඳ මාන්නයක් ඇති කරගන්න මාන්නයක් ඇති වෙන්න පුළුවන්. වෙනත් මේ අපි ඊයේ කතා කරා මිම්ම පිළිබඳ මාන්නය පිළිබඳ. නේද? මම ගැන දන්නව නුඹරම දැන් ඉතින් කියලා කියලා මම හිතන්නේ අදහසක් ඇති. මගේ මාන්නය ගැන නේද? ඒ බලන්නකො මට වෙන වැඩේ නේද? බොහෝ කීර්තිමත් බොහෝ බලවත් ධනවත් පිරිසක් ළඟට ගියාම මොකද මම මගේ තත්ත්වය? මම කොහොමද ඉන්නේ එතන? මට වැඩි ඉහළ කට්ටියක් ළඟට ගියාම හැගිලිච්ච Google පිහාට වගේ. ගින්දරට අහුවෙච්ච Google පිහාට වගේ ඇකිලිලා ඉන්නේ. මට වැඩිය දුබල මට වැඩිය ශක්තිමත් නැති ධනයෙන් බලයෙන් පහත් ඉරිසක් ළඟට ගියාම කොහොමද? දැනුමෙන් පහත් ඉරිසක් ළඟට ගියා. එන පඬිතයි. නේද? ආ එතකොට මම කොච්චර වෙනස් වෙනවද බලන්න. හ්ම් ඔය කියන මමට කිසිම බිම්මක් නැහැ. විතක මහා ලොකු විදිහට ඉන්නවා විතක මහා තුට්ටු දෙකට වැටලා ඉන්නවා. එතකොට මොකව කවුද මම කෝ? එහෙනම් මම කියන එකට මොකක්ද දෙන මිම්ම? ඉතින් ඒ වගේ තියෙන අයට මේ ප්‍රථම ධ්‍යාන ආදියට ආපුහමත් මොකද වෙන්නේ? මමත්වයක් ඇති වෙනවා. සල්ලේකකරණය සිද්ධ වෙන්නේ නැත්නම් කෙලෙස් කපන වැඩපිළිවෙලට යන්නේ නැත්නම් බොහෝ දෙනා පින්වත්නි ප්‍රථම ධානයේ පැත්තක තිබ්බාවේ මම දැකලා තියෙනවා මාසයකට සැරයක් සිල් ගන්න හින්දාත් බොහෝ දුර බැහැර භාවනා වැඩසටහන් වලට යන හින්දාත් හරියට ස්වාමීන් වහන්සේලා කිට්ටුවෙන් ආශ්‍රය කරන හින්දාත් ධර්ම වැඩසටහන් සංවිධානය කරන හින්දාත් දේහසිත තැම්පත්ව ඉන්නවා වාගේ ගල්ගෙඩි වාගේ අනිත් අයට පහර එල්ල කරමින් නේද අපි තමයි අපි තමයි තමයි කියලා වැඩි කාලයකවත් කතාවකුත් නැහැ රිදෙන ඇලුම්පද කියමින් කතා කරන ටිකක් ටිකක් ලොකුකම ප්‍රකාශ කරමින් මේක තවත් එක පැලැන්තියක් හදාගන්න උත්සාහ කරනවා හරිද මේක ඇවිල්ලා ධර්මය අවබෝධ කරන ඉහළ පැලැන්තිය කියලා අපි නිකන් ඉහළ පැලැන්තිය ධර්මයටත් පැලැන්තියක් නම් පින්නත් නේ ඒක හරියට නිකන් මිනි පෙට්ටියටත් වටිනාකමක් දෙන්න යනවා වගේ වැඩක්. නේද? අපේ අත්ෝ වලලලා පුච්චලා දාන මිනි මිනි පෙට්ටියනුත් මාන්නයක් උපදවා ගන්න හදනවද නැද්ද? හ්ම්. එතන මෙහා පැත්තේ අහිංසක මිනිස්සු ඕන තරම් බඩගින්න ඉන්නවා. අර මැරිච්ච උන්දට ලොකු ලාභයක්ද නැද්ද මේ මොකක් හරි පොඩි පෙට්ටියක දාලා මේක වලවලා ඒකට ගිය දසදහස් ගානක මුදලින් කවුරුහරි අසරණ මිනිස්සුෙකුට පුච්චලා දාන එකේ නේද විනාශ කරලා දාන එකේ එතන කාගේ හරි බඩගින්න පොඩ්ඩක් නැති කරන්න කටයුතු කරන්න හොඳ නැද්ද? අඩුම තරමේ. නේද? ඉතින් ඒ වගේ මාන්නයක් උපදවා ගන්න බොහෝ වැඩ කටයුතු කෙරෙමින් තියෙන සමාජයක ප්‍රථම ධ්‍යාන ද්විතිය ධ්‍යාන ආදී හින්දාත් මාන්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ තරම් සියුම් අපේ හිත. දොස් කියනවා නෙවෙයි අපේ හිතේ වගේ සියුම්. අන්න ඒක හින්දා සල්ලේක තමයි තමයි අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ කෙලෙස් නැති කිරීමේ ක්‍රමවේදයයි ඕන වෙන්නේ ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන ආදී නෙවෙයි. ඒවා එපා කියලාද ඒකට කියන්නේ? නෑ නෑ ඒවා ඕනේ. එපමණකින්වත් තෘප්තිමත් වෙලා හරියන්නේ නෑ. බොහෝ දෙනෙක් ඉන්නවා පින්නත් නේ. අපි පරිහානීය ධර්මයන් ගැන කතා කරනකොට කතා කරා එක දවසක මම හිතන්නේ මේ අත්තන්ට හම්බුණා ඒ අවස්ථාව. මේ සප්ත අපරිහානීය ධර්ම ගැන කතා කරද්දී පිරිහෙන්න හේතු වෙන එක දෙයක් තමයි තමන් ලත් අල්පමාත්‍ර වූ අධිගමයක් තියෙනවා නම් මට ඇති වෙලා තියෙන පොඩි අවබෝධයක් අන් අයට වැඩිය වෙනස් චින්තනයක් තියෙනවා නම් එපමණකින් ඇති එපමණකින් ඇති කියලා අදහසක් ඒකෙන් එහාට යන්නේ නැහැ. ඒකෙන් මාන්නය උපදවා ගන්නවා. එතනින් එහාට යආ ගන්න පුළුවන් කමක් නැත්තේ. නැහැ. ඉතින් අන්න එහෙම නැතුව කටයුතු කරන්න ඕනේ. දැන් අපි එහෙමනම් මේ කෙටියෙන් ඉතා කෙටියෙන් මේ ප්‍රථම ධ්‍යාන මට්ටම කියන එක මොකක්ද කියලත් විමසා බැලිය යුතු වෙනවා කෙටියෙන් මම මතක් කරලා තියෙනවා නමුත් අපි නැවත නැවත මතක් කරන්නේ මේවා එහි අපි මුලා වෙන හින්දා හරි මේකට අපිට ලං වෙන්න පුළුවන් දෙයක් හින්දා මම මේ අත්තන්ගෙන් අහනවා අපි මොනවා හරි දෙයක් ගැන මෙනෙහි කරද්දී අපි හිතමුකෝ ශරීරය ගැන කියලා. දැනට මේ ශරීරයක් ගැන මෙනෙහි කරනකොට ශරීරයේ නොයේකුත් කොටස් පිළිබඳ අපිට තියෙන්නේ හුඟක් වෙලාවට ප්‍රසන්න හැඟීමක්. එහෙනම් මනුස්ස ශරීරවල මනුස්ස ශරීර පිළිබඳ ප්‍රසන්න හැඟීමක් තියෙනවා. නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආකාරයට කෙස්ලොම් නියදත් සම්මස්තහර ඇට ඇට මිදුළු ආදී වශයෙන් මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට මේ ප්‍රසන්න හැඟීම වෙනුවට එතන උපදින්නේ පිළිකුල් හැඟීමක් නේද? කෙස් වශයෙන් ගත්තොත්, ලොම් වශයෙන් ගත්තොත්, නිය වශයෙන් ගත්තොත්, රහම් වශයෙන් ගත්තොත්, මස් වශයෙන් ගත්තොත් මේ කොයි විදිහට ගත්තත් ඒවා ඉතා පිළිකුල්, දුගඳ, අප්‍රසන්න දේවල් වලින්ද නැද්ද මේ ශරීරය හැදලා තියෙන්නේ? නේද? හැම දෙයක්ම එහෙමයි. ඉතින් අන්න ඒ විදිහට වෙන වෙනම මෙනෙහි කරන් යනකොට පිළිකුල් හැඟීම උපදිනවා. පිළිකුල් හැඟීම කියන එක පින්නත් ඇත්ත. හරි? මේකට එන පළවෙනි චෝදනාව තමයි මේක මේක කරන්න එපා මේකත් එක්ක ගැටෙනවා කියලා. හරි. ඇලි ඇලි හිටියා ගැටෙනවා කියලා. මේ ගැටීම සිද්ධ වෙන්නේ නැති ආකාරය මම ඕන තරම් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ආය ආය මගෙන් විමසලා වෙන හින්දාම මම ඒක ආය අහනවා ආය මතක් කරනවා කොහොමද මේ ගැටීම අයින් වෙන්නේ කියලා. වෙන කෙනෙක්ගේ මේ බලන්න අපි හැමදාම කියපු උදාහරණයක් ගොඩ කාලෙක ඉඳන් දැන් මම බස් එකේ යනවා. යනකොට කවුරු හරි කෙනෙක් ඔක්කාරයකට ඇවිල්ලා වමනයක් දානවා. දැන් මට අප්‍රසන්නයි ඒක. නේද? එතකොට මම ඒකත් එක්ක ගැටෙනවද නැද්ද? ගැටෙනවා. නිකමට හරි මට මතක් වෙනවා නම් ඔය වගේම වමනේ ගොඩක් මගේ බඩේ තියෙනවා කියලා. නිකමට හරි මට මතකයක් තියෙනවා නම් මට දැනෙනවා නම් ඔය වගේම එකක් මේකත් තියෙනවා මේ දැන්. ආ දැන් තියෙනවද නැද්ද? නේද? කේල් ගෙඩි, පානුයි නේද? දැන් උදේට කාපිය ඔක්කොම එකතු වෙලා ඒකට පිටත් වැටිලා, තෙමත් වැටිලා නේද? ඔක්කොම එකතු වෙච්ච ඒවා ටික එක ඒක උඩට තව ප්ලේන් ටිකකුත් වැටිලා නේද? අනපු එකක් තියෙනවද නැද්ද දැන්? අදිසියක් පොඩ්ඩක් එළියට ගත්තොත් අපිටවත් ඒක දිහා බලන්න බැරි જાති එකක් තියෙනවා දැන් මේ වෙලාවේ ඇතුලේ. එහෙනම් අරක දැක්කහම ගැටෙයිද මේකේ තේජාතියම කියලා තේරෙනකොට නේද? එහෙනම් තමන්ගේ ශරීරය ගැන පිළිකුල කියන්නේ ඇත්තයි තමන්ගේ ශරීරයම පිළිකුල් කියලා එක හැඟීමකට එනවා අපි. හරි? ඉස්සෙල්ලාම වෙන්නේ මම මේවා කියලා දීලා තියෙන හින්දා කෙටියෙන් මතක් කරන්නේ ප්‍රථම ධානය ආය මතක් කරන්න ඕන හින්දා. මොකද මේක ප්‍රායෝගිකව යා හැකි තැනක්. අය කිසිම කතාවක් නෑ මේ වෙලාවේ මේක අපි ශ්‍රවණය කරමු. ප්‍රායෝගිකව ළඟාවිය හැකි තැනක් මේ කතා කරන්නේ අපි. පැහැදිලිව යන්න පුළුවන් තැනක් කියලා. කෙස්ලොම් නියද සම්මස්තහරයට ඇට මිදුළු ආදී වශයෙන් වෙන වෙනම පිළිකුල් ස්වභාවයෙන් යුක්තයයි කියලා මෙනෙහි කරද්දී තමන්ගේ ශරීරයට හැබැයි හිත තියාගෙන මේ ශරීරයේ කේසමත්තකේ ඉඳන් පාදාන්තය දක්වා මේ මාංශය. එතකොට මූණ ගැන මතක් කරද්දී මූණේ මස් පිහිටු පිහිටලා තියෙන ආකාරය, වර්ණය, සටහන, ගන්ධය හරි ඒවත් එක්ක මෙනෙහි කිරීමක් කරනවා. ඊළඟට පපුවට හිත යවනකොට, කකුලට හිත යවනකොට හැම තැනකම තියෙන මාංශය පිළිබඳ ඒ මාංශ පිහිටා තියෙන විදිහ අටහන. ගන්ධය හරිද? වර්ණය මේවා තමන්ගේ මේ ශරීරයේ තියෙන විදිහ තමන්ම පිරික්සනවා. ඒ හැම දෙයක්ම විදිහට කෙස්ලොම් නියද සම්මස්තහර ඇට ඇට මිදුළු වශයෙන් මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට එකින් එක එකින් එක එකින් එක අපේ මේක පිළිකුල් දෙයක් අපේ මේකත් පිළිකුල් දෙයක් මේකත් පිළිකුල් දෙයක් මේකත් පිළිකුල් දෙයක් කියලා අදහසක් එනවද නැද්ද? ඒ විදිහට එකින් එක එකින් එක වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම මේකත් පිළිකුල්ය මේකත් පිළිකුල්ය මේකත් පිළිකුල්ය කියලා අදහසක් අපිට ආපුවාම මේ ඊට පස්සේ මොකද වෙන්නේ? ඔක්කොම එකට අපේ හිතේ අදහසක් එනවද නැද්ද? මගේ මේ මුළු ශරීරයම පිළිකුල්ය කියලා. එක අදහසක්. මම මේකට කියන්නේ හරියට නිකන් පාරේ යනකොට බලුකුණක් දැක්කහම බලගුණ දැක්කම අපෝ මේකේ කන පිළිකුල් මේකේ නහය පිළිකුල් මේකේ හැම පිළිකුල් මේකේ බඩ පිළිකුල් කිය වෙන වෙනම කියනවද? අඩුම ගානේ මේ බලගුණම පිළිකුල් කියලා කියනවද? කියනවද? හිතෙන් කියනවද? හිතෙන්වත් කියනවද අපෝ මහ පිළිකුල් බලගුණක් කියලා හිතෙන් කියනවද? හිතෙන් කියනවද හිතට දැනෙනවද? අන්න හරි හිතට දැනෙනවා. අන්න ඒ විදිහට අපේ පින්වත්නි කුසලයක් උපදිනවා. හරි හිතට දැනෙනවා. මොකද්ද? මේ ශරීරයම පිළිකුල් ආන් ඒක දැනෙන තුරු කොටස් වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. ඒක තමයි අරමුණ. හරි? තමන්ගේ මේ ශරීරයේම පිළිකුල්ය කියලා එක හැඟීමක් විදිහට චේතනාවක් විදිහට තමන්ට දැනෙන තුරු අපි මොකද කරන්නේ? මේක මෙනෙහි කරනවා. හරිද? හරි. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? මේ විදිහට මෙනෙහි කරපු කෙනා එහා පැත්තේ ශරීරය ගැන තව දානියම කරනවා. දැන් මොනවා වෙයිද? අන්න එහා පැත්තේවත් පිළිකුලයි කියලා දැනනවා. එහා පැත්තේ Tamangen බාහිර ශරීර පිළිකුලයි කියලා දැනීම හින්දා ඒවා පිළිබඳ තිබ්බ ඇලීම නැති වෙනවා. Tamange ශරීරය පිළිකුලයි කියලා දැනෙත් හින්දා අර බාහිර බාහිර සිරුරුත් එක්ක තිබ්බ ගැටීම අයියෝ බලන්නකෝ අන්‍ය පිළිකුල් වස්තුත් එක්ක තියෙන ගැටීම අයින් වෙනවා තමන්ගේ ශරීරයේ පිළිකුලයි කියලා මෙහෙ කරපෙන්න අන්‍ය ශරීරات එක්ක තිබුණ ඇලීම අයින් වෙනවා ඒ ශරීර පිළිකුලයි කියලා මෙනෙහි කරපින්න. ඉතින් ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ඇත්ත දකිනවා. හරිද? ඒ ලෝක ලෝකයේ ඇත්ත තියෙනවා. නේද? ලෝකයේ තියෙන ඇත්තක් තමයි රත්තරන් දිරන්න පරක් වෙයි. හිමින් දිරන්නේ. යකඩ ඉක්මනට මල බැඳෙනවා. ඒ වගේ ලෝක ඇත්තක් තියෙනවා. ඒ වගේ මේ ශරීර පිරිකුල්ය කියන දෙපැත්තම පිරිකුල්ය කියන ඊට පස්සේ දෙක සංසන්දනාත්මකව Tamanට හැඟීම උපදිනවා. හොඳට මෙනෙහි කරන කෙනෙකුට මේ ලෝකයේ තියෙන සියලු ශරීර පිරිකුල්ය කියලා හැඟීම උපදිනවා පින්නත්. හොඳයි. මේ හැඟීම ඉපදිලා එක වෙලාවක ඉපදුනා නම් ආය හැන්දෑවේ භාවනා කරද්දිත් ඒ හැඟීමම එයිද? ලෝකෙම ශරීර අප්‍රසන්නයි පිළිකුලයි කියන හැඟීමක් අපිට ඉපදීමේදී සිද්ධ වෙන පහසුව තේරිලා තියෙනවද? තේරුම් ගන්න බලන්න පොඩ්ඩක්. ඉතින් මේ අපි මේ ලෝකේ ජීවත් වෙනකොට උදේ ඉඳන් හැන්දෑ වෙනකන් මේ හරි ප්‍රශ්නේ තමයි. මේක කොහොමද මං කියන්නේ? සාමාන්‍ය මිනිස්යාගේ ස්වභාවය. මම මෙහෙම කියන්නම්. අපි ඉඳගෙන ඉන්නකොට 100ක් ඉන්නවා ඉස්සරහා. මං කොහොමද තරක සභාවක ඉඳන් ඉන්නේ. මොකද මං කරන්නේ? 100ම දිහා මෙහෙම බලනවද නැද්ද? ඉන්න ගමන් මෙහෙම බලනවා. බලන ගමන් මොකද කරන්නේ? මොනවද හොයන්නේ? මොනවද හොයන්නේ? අඳුරන අයමද හොයන්න අපි අඳුරන්නෙම නැති 100ක් ඉන්නවා කියලා හොයන්නෙම නැද්ද? කවුරුහරි කියනවා ඔයාලා අඳුරන්නෙම නැති 100ක් මෙතන ඉන්නේ කියලා. මොනවාරි හොයනවා පිටනම් මේ. මොනවද හොයන්නේ? දැක සතුටු විය හැකි දේවල් හොයනවද නැද්ද? නේද? හිතට දකින්නකොට සතුටු වෙන දේවල් වගේක් වෙනවා. නේද? ඒක දැනගත්ත අර අනිත් අය මොකද කරන්නේ? එක එක හැඩතල නේද? ඇඳුම් අඳගෙන එනවා ඇන්ටි. ශරීරය ශරීරය ආවරණය වෙන්නේ නැති ඇඳුම් අඳගෙන එනවා. මොකද අර කරකෝණයක් නවත්ත ගන්න තමන්ගේ ශරීරය. නේද? ම් එක එක ක්‍රමවේද පාවිච්චි කරනවා. ඉතින් මෝස්තර විලාසිතා කියලා ලෑස්ති කරගන්නවා. නේද? එක එක ක්‍රම ලෑස්ති කරගන්නවා. ඉතින් ඒ මොකද අර කරකේණයක් විතර නවත්ත ගන්න. එතකොට අන් අයගේ වැඩේ මොකද්ද? ඉවරක් නැතුව පාරක ගියත් කොහෙ ගියත් මොනවා කරත් කුතුහලයකින් හැම වෙලෙම හොයනවා හැම වෙලෙම හොයනවා නේද යම් යම් අර වගේ වස්තුන් දැක්කහම ඒ සමහර సంతානවල සතුට උපදිනවා ඒ සතුට ඉපදිච්ච තැන මොකද කරන්නේ ඒ හිත නවතිනවා ඉතින් මොකද කරන්නේ ඒකම ඒකම ඒකම තුල රැඳෙනවා රැඳෙන ස්වභාවයක් තියෙනවා එහෙනම් මේක හරි මහන්සියි අපිට හරියට හොයන්න වෙලා පින්නත්. සමහර ඇත්ත මොකද කරන්නේ? මේ බාහිර ලෝකෙට යන්න බැරි හින්දා ඔවා හොයන්න මොකද කරන්නේ? වීදුරු කෑල්ලක හොයනවා. ඒකට ඒකට ක්‍රමේ ලෑස්ති කරන් තියෙනවා. වීදුරු කෑල්ලක හොයන්න පටන් ගන්නවා. මොකේද? දුරකථනයක හෝ රූප වාහිනියක හෝ නේද? හ්ම් ඒ වගේ තැන්වල හොයන්න පටන් ගන්නවා. Taman කැමති කැමති විදිහට හොය හොය මේවා දිහා දැක දැක අමතක වෙනවා අපේ පින්වත්නි මේවා නිසා චිත්ත સંතානේ උපදනා වූ කුංචිම පුංචි සතුටකටයි මේ වහල් වෙන්නේ. හ්ම්. තමන්ගේ හිත සතුට කර ගැනීම සඳහා හරියට වෙහෙස වෙන්න වෙලා. හැම වෙලේම ලෝකයේ කොතනද කොතනද කොහොමද මං කැමති දේ දැකගන්නේ කියලා මනුස්ස ශරීර දැක ගැනීම සඳහා මනුස්ස ශරීර ගවේෂණය කර කර පීර පීර හොයනවා වස්තුන් හෝ නැත්නම් අරමුණක් හෝ අරමුණක කැලලක් හරි නිමිත්තක් හෝ නේද නේද අනුනිමිත්තක් නිමිත්තක නිමිත්තක් ව්‍යංජනයක් ඒ කියන්නේ කෑල්ලක් හරියට අත් කෑල්ලක් අකුල් කෑල්ලක් හරියට ඉතින් මේ වගේ අසහනකාරී ස්වභාවයක හැම වෙලෙම හොයමින් ඉන්න කෙනෙකුට හරි වෙහෙසයි. හරි. නමුත් පිළිකුල් භාවනාව સિદ્ધ කරපු කෙනාට එහා පැත්ත මෙහා පැත්ත දෙකම සියලු ලොවේහි ශරීර තියෙන ඒවා ප්‍රසන්න නැතය කියලා නිවැරදි සිහිය ඉපදිච්ච වෙලාවක එයාට බරක් දිමින් තිබ්බා වාගේ ලොකු පහසුවක් අත්විඳින්න පුළුවන්කම තියෙනවා. හරිද? ඒවිල්ල නැති වෙනවා. නිදහස් වෙනවා හිතේ වෙලාවෙම. මේ නිදහස භුක්ති විඳින්න ලේසියකට කෙනෙකුට පුළුවන්කමක් නැත්තේ නෑ. සියලුම ලෝකය තමන්ගේ හිතෙන් අරමුණු වෙන්නේ නැත්තම් රාගයෙන්. හරි. ලෝකයේ කිසිවක් ඒ මොහොතට බය වෙන්න දෙයක් නෑ. ඒකනේ රාගයේ ප්‍රහීන වෙලා නෙවෙයි. මේක සල්ලේක වෙලා නෙවෙයි. හරිද? නිෂ්කම්මන ප්‍රහාණයක් මේක. ඒ මොහොතේ Tamanට ලෝකයේ කිසියම්ම කිසි දෙයක් අරමුණු වෙන්නේ නැත්නම් මොන්න තරම් සුවදායක තත්ත්වයක්ද අර තියෙන වෙහෙසකාරී අර දැන් දකින්න ඕනේ දැන් දකින්න ඕනේ දැන් දකින්න ඕනේ කියලා ලොකු බරකින් හිටිය කෙනාගේ හිත අරමුණු කරන්නේ නැහැ කිසිම දෙයක්. හරිද? අපි කැමති දේවල් අරමුණු කරනකොට අපිට වෙහෙසද නැද්ද? අන්න හරි ඒකෙන් අයින් වෙනවා. ආන් එහෙම මුළු ලෝකෙම පිළිබඳව උපේක්ෂා සහගත හිතක් ඇති වෙලා හැබැයි ටිකකින් නැති වෙනවා. හරි. ආය ආරමුණු කරනවා. ආය මෙයා උත්සාහ කරනවා. ආය අර වගේ හිතක් පහළ වෙනවා. ආය නැති වෙනවා. හරි. ආය ආය ආය ආය කරපු මෙනෙහි කිරීම කරනවා. මේ විදිහට මෙයා දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට මෙනෙහි කරනකොට අපේ පින්වත්නි ඔය විදිහට ශරීරය ගැන තමන්ගේ අනුන්ගේ වශයෙන් ඔය මම කියන හැඟීම උපදින වාර ගන්න අඩු වෙයිද වැඩි වෙයිද? ඒ වාර ගන්න වැඩි වෙනවා. නේද? ඇයි? ඒ මෙනෙහි කරන හින්දා ඔය මම කියන හැඟීම උපදින වාර ගන්න කියන්නේ එන්නෙන් එන්නෙන් වෙනදා ඉපදුනේ පැය වරුවකට එක වතාවක් නම් දැන් පැයකට එක සැරයක් උපදින්න පටන් ගන්නවා. නේද? ආයතරයක් තවත් මෙයා මේ මෙනෙහි කිරීම નિවැරදිව කරන්න ගත්තොත් පැයකට එක සැරයක් උපදින්න ගන්නවා. තවත් කරවුවොත් පැයකට දෙපාරක් තුන් පාරක් උපදින්න ගන්නවා. එහෙම වෙනවද මොඳ නැද්ද? යම් හැඟීමකට හේතු වෙන මෙනෙහි කිරීම අපි කරද්දී ඒ හැඟීම උපදින වාර ගන්න වැඩි වෙනවා. වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා දැන් මොකද වෙන්නේ මෙයාට ඉස්සෙල්ලා වගේ නෙවෙයි හොඳට සිහියෙන් නුවණෙන් වීරයෙන් ඉවසීමෙන් අදිස්ථාණයෙන් මේකේ ආනිසංස දැකලා ඉතාලම හොඳින් දිගටම මෙනෙහි කරපු මේ තනත්තාට එයාගේ సంతානයේ සියලුම ලෝකය රාගයෙන් තොරයි රාගයෙන් අරමුණු වෙන්නේ නැති විදිහට ලෝකය පිළිකුල් විදිහට ලෝකයේ සියලු සත්වයන් පිළිකුල් කටයුතුයි කියන හැඟීම හින්දා රාගය යටපත් වෙච්ච හැඟීමක් වැඩි වාර ගානක් ඇති වෙන්න පටන් ගන්නවා. මෙයා වැඩේ නවත්තන්නේ නැහැ. දිගින් දිගට නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනවා. නැවත මෙනෙහි කරනවා. නැවත මෙනෙහි කරනවා. දැන් මොනවා වෙයිද? ළඟ ළඟ ළඟ ළඟ ළඟ ළඟ ළඟ ළඟ අර සිතුවිල්ල එන්න පටන් ගන්නවා. අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා එයා ඒත් වැඩේ නවත්තන්නේ තව තවත් උත්සාහ කරමින් තව තවත් උත්සාහ කරමින් එක දිගට එක දිගට එක දිගට මේ මෙනෙහි කිරීම කරොත් මං කියනවා මේ අත්තන්ට ආයාසයෙන් කරපු දේ નિરાයාසයෙන් Tamange හිත තුලට එන්න පටන් ගන්නවද නැද්ද මතකද මම දෙසැම්බර් 31 වෙනිදා කිව්වා ඔන්න ඕක අපේ ජීවිතේට පුළුවන් නම් එකතු කරගන්න කියලා හරි ආයාසයෙන් අපි කරන දේ નિરાයාසයෙන් සිද්ධ වෙන බවට පත් වෙන ගතිය අපේ సంతානවල තියෙනවද නැද්ද? තියෙනවා. නේද? එහෙනම් අපිට පුළුවන් වෙන අපිට පුළුවන් වෙනවා පින්වත්නි එක දිගට අර ටික ටික ටික ටික ඇති වෙන වාර ගන්න අදාළ චේතනාව ඇති වෙන වාර ගන්න වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා අන්තිමට මොකද වෙන්නේ ළඟ ළඟ ළඟ ළඟ ඒ හැඟීමම ඒ හැඟීමම ඉපදිලා ඉපදිලා ඉපදිලා තව තව තව තව තව දුරට මෙයා උත්සාහ කරොත් තව දුරට උත්සාහ කරොත් මොනවා වෙයිද? පිටක් කියන චෛතසිකයේ ස්වභාවය තමයි යම් අරමුණක හිත නංවනවා. දැන් මෙයා මොකද වෙන්නේ? එක දිගට එක දිගට එක දිගට ඒ අරමුණම හිතට ඇතුල් කරනවා. හරිද? වෙන අරමුණකට ඉඩක් නැහැ. වෙන අරමුණකට ඉඩක් නැහැ. දැන් මොකද වෙන්නේ? ආයාසයෙන් හිතපු කෙනාට ආයාසයෙන් මේක කරපු කෙනාට નિરાයාසයෙන්ම අර කියන හැඟීම උපදින්න පටන් ගන්නවා. નિરાයාසයෙන්ම අර කියන හැඟීම උපදින්න පටන් ගන්නවා. හරි. දැන් භාවනා කර කර හිටිය කෙනාට කරන්න දෙයක් කරන්න දෙයක් නැහැ කියලා. හරිද? එයාගේ సంతානය ප්‍රේරණය වෙලා, අභිප්‍රේරණය වෙලා. ඒකට ඒ වගේම වචනයක් තමයි තියෙන්නේ. තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරූපණා කියලා. හරිද? මේ වෙලාවෙදී සිතෙහි අභිප්‍රේරණය වෙලා. හරිද? මේක ඒ හැඟීමම අපේ සිතේ නැගෙන්න පටන් අරන් එක දිගට එක දිගට එක දිගට ඒ හැඟීම නැවතිලා සිතෙහි නැగిලා චේතසෝ අබිනිරෝපණ වෙන හැඟීමකට ඉඩක් නැහැ එක දිගට එක දිගට එක දිගට මේ හැඟීම උපදිනවා. මම මේ අත්තන්ගෙන් අහනවා එහෙම தත්ත්වයක් අපේ సంతානයක ඔය කියන විදිහට පුරුදු කරොත් සිද්ධ විය හැකිද නැද්ද? සිද්ධ විය හැකිමයි. නේද? මං කියන හින්දාද කියන්නේ? ඉතින්මන්නේ දැන් කිව්වේ. මං කියන හින්දා නෙවෙයි කියන්නේ. අපි අපේ හිත ගැන දැනගෙනයි කියන්නේ. ආන් එහෙම තමයි වෙන්න ඕනේ. එහෙනම් මේක කරගන්න පුළුවන් තත්ත්වයක්. ඔය தත්ත්වයට ඇවිල්ලා ඉන්නකොට ඔය අය අපි හිත ලංවාගත්තේ කුසල හැඟීමකින්ද අකුසල හැඟීමකින්ද? ආ එහෙනම් වෙන කිසිම හැඟීමකට ඉඩ නැත්තම් කාම හැඟීම උතන තියෙන්න පුළුවන්ද? අකුසල හැඟීම් තියෙන්න පුළුවන්ද? විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි විතර්කය තියනවද නැද්ද? හිතේ අරමුණ නැංවීම තියෙනවා. විචාරය තියනවද නැද්ද? හිතේ අරමුණේ විසිරීම තියනවද නැද්ද? තියෙනවා. හරිද එහෙනම් විතක්ක විචාර විවිච්ඡ කාමයේ විවිච්ඡ කුසලයේ ධම්මේ සවිතක්කං සවිතාරං විවේකජං විවේකය මොකක්ද ලැබිච්ච මං ඉස්සෙල්ලා කිව්වා හිමින්ති කොටයක් උත්සව නීතියා වාගේ එන උත්සව නීතියේ බර අතහැරියා වාගේ Tamanට පුදුමාකාර චිත්ත විවේකයක් ලැබෙනවා මහාන්ති ගතිය, පසුතැවිලි ගතිය, ඇති වෙලා තියෙන ගතිය, අතෘප්ති කර ගතිය ඔක්කොම අයින් වෙච්ච මේ හිත ලොකු සුවයක් විඳිනවා කියලා. මේ මොහොත වෙනකොට වෙනත් තැනකට හිත යොමු නොවන හින්දා කයෙහි දැනීමට මොකද වෙන්නේ? හිත එක තැනක රැඳිච්ච හින්දා කයෙහි දැනීම නැති වෙලා යනවා. ආන් ඒකින්ද විශාල සැපයක් තියෙනවා. මේ දඟල දඟල ඉන්න වෙලා තියෙන නලිය නලිය ඉන්න වෙලා තියෙන රත් වෙන දැවෙන රිදෙන ඒවා ඔක්කොම අයින් වෙලා කයෙන් හිත නිදහස් වෙනවා. කයෙන් දෙන වදය නැත්නම් කයෙන් ඇති වෙන සංස්කාරයන් අයින් වෙනවා. ඉතින් ලොකු සැපයක් තියෙනවා. ආන් කයින්දා සිතින්දා තිබ්බ වද ටික අයින් වෙලා විවේකයකටපත් වෙනවා. ආන් ඒක ධිට්ඨ ධම්ම සුඛ විහරණය සඳහායි. ඒක මේ ලෝකේ සැප විඳීම සඳහායි. අපි මේ විඳින සැපය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් නින්දා විඳින සැපය ඕලාරික කාර්කස රළු මහා දුක් හේතු දුක් ඇති වෙන පෑරෙන සැපයක් ඒක. ඒ සැපයක් වුණාට ඒ සැපේ හින්දා පෑරෙනවා කුෂ්ඨයක් අසනවා වගේ. අන්න ඒ වගේ සැපයක් නෙවෙයි මේ නිරාමිෂ සැපේ ඊට වැඩිය බොහෝම ඉහළ තත්ත්වයක්. මේ தත්ත්වයට අපිටපත් වෙන්න පුළුවන්. හැබැයි ඒක තුලත් මාන්නයක් ඇති වෙනවා නම් මම මේ தත්ත්වයටපත් වෙලා ඉන්නේ කියලා ඒක යාට අනාගත අභිවෘද්ධිය සඳහා නොවේ. ඉතින් ওই ක්‍රමයට අපි පුළුවන් වුණොත් දෙවෙනි ධ්‍යානය ගැනත් යම් ප්‍රමාණයක් ඊළඟ දවසට සාකච්ඡා කරමු. පුළුවන්කමක් තිබුණොත් මේක කොහොමද ඉන්නේ එහාට අරගෙන යන්නේ කියලා. නමුත් මේවා කරන්න පුළුවන් මේවා සාකච්ඡා කළ යුතු තියෙනවා. කරන්න පුළුවන් හින්දායි බුදුජානක වහන්සේ දේශනා කළා තියෙන්නේ. නමුත් ධර්මාභෝධය කියන්නේ ඊට එහා ගිය එකක්. අද මේ தත්ත්වයට හිත හිස්තර ගැනීම මෙතන ඉඳ හිස් ඉස්සෙලා නේද? මේ හිස් කර ගැනීම විතරක් නෙවෙයි. ඊට එහා ගිය කොච්චර වටින දෙයක්ද සල්ලේකය කියන එක ගැන නේද? දේශනාවේ තියෙන විදිහටම අපි පෙළගස්සන එක හොඳයි. මම ඔක්කොමලා කල්පනා කරනවා ඇත්ත දැන් දවස් 3ක් 4ක් තිස්සේ කියනවා මේ සල්ලේකය ගැන කියන්නේ නැහැ නේ කියන්නෙම නැහැ. ඇයි? හොඳට වටිනාකම ඇති කරලමයි අපි මේ ගැන සාකච්ඡා කරන්න ඕනේ නැහැ. ඒකින්දම නේ සූත්‍රයේ තියෙන පිළිවෙල නේද? අකුසල් 44ක් කොහොමද තමන් යටපත් කරගන්නේ කියලා සල්ලේක සූත්‍රයේ පස් ආකාරය සංදි පහකින් හරිද? චේතනා 44ක් ගැන ඒක සම්පූර්ණයෙන් නැති කරගන්න විදිය ගැන සඳහන් වෙනවා. ඒ ගැන සාකච්ඡා කරන්න ඉඩ තබා ගනිමින් අද දවසේත් අපි ධර්ම දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා ධර්මයේ ඇහෙන වාරයක් වාරයක් ගානේ අපේ සිත්වල කුසලයන්මයි පිරෙන්නේ. නිවසට වෙලා ධර්මයේ ශ්‍රවණය කරපු ඇත්තන්ට ඒ කුසල් සිත් උපදවා ගන්නේ අවශ්‍ය කරන ධර්ම දාණය ලබා දුන්නේ මේ මැදිරියේ මේ වාසය කරන පින්නන්ත දායක පිරිස. ඉතින් එයාට තමන්ගේ භාව බලය යොදලා හරි හම්බ කරගත්ත ධනෙ පහදම් කරලා මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය સિદ્ધ කරා. මේ අත්තන් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු හැමදෙනාම ඔබ අප හැමදෙනාම තුළ ජනිත වන සීල පුණ්‍ය ශක්තිය මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය સિદ્ધ කරගත්ත පින්නත් අයට උතුම් අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති